මූලයේ හොයාගෙන යන ගමනේ අද අපි ඉදිරිපත් වෙලා තියෙන මේ උපාදාන කියන වචනේට ඉතින් ඒක පටිච්චසමුපාදේ හරහා නොවි වුණත් දුක ගැන කතා කරනකොට සරුවචන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාදී ධම්මචක්කපවත්තන සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡා නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛං. මේ උපාදානස්කන්ධ පහයි කෙටියෙන් කියනවා දුක. ඒ නිසා ඒක වර එක පරිසම්පාදෙන් පිටව බාහිරවත් කැපිපෙන අවස්ථාවක් තියෙනවා උපාදාන වශයෙන් ඒක අපි දැඩි ග්‍රහණය දැඩි කොට අල්ලා ගැනීම කියලයි සාමාන්‍ය සිංහල භාෂාවට දාන්නේ ඒ විදිහට උපාදාන කියන වචනේ විතරක් වෙන් කරලා කොටු කරලා හැදෑරුවොත් ඒ උපාදාන වර්ග හතරක් පෘථග්ජනය තුල දෙවේලි ක්‍රියාත්මක වෙනවා නිතරම ක්‍රියාත්මක වෙනවා ඒවා නින්දෙදිත් ඇහැරගෙන ඉන්නකොටත් දැනගනත් නොදැනගනත් දිගටම ක්‍රියාත්මක වෙනවට කාම උපාදාන දිට්ඨ උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා උපාදාන කියන વિષය විස්තර කරන පොත්වල සඳහන් කරලා තියෙනවා. ඒක නිසා එහිලා අහකන දිවනාශය කය මන කියන මේ ටික පිනවීම සඳහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂ කරගත්ත ඒ සඳහා කරන ව්‍යාපාර ඒ සඳහා කරන දැඩි අල්ලා ගැනීම කාම උපාදාන වශයෙන් වැටෙනවා ඒක අද ලෝක වචනයෙන් කියනනම් සුඛෝපභෝගීත්‍ය පාරිභෝගිකත්වය කියලා සීමාව ඉක්මන තැන් තියෙනවා ඒ වගේම තමයි අපිට තේරුම් ගන්න වෙනවා ඒ විදිහට ඇහැට රූප කන්ට සද්ද ආදී වශයෙන් ඒ ඒ වෙලාවේ උපාදාන කිරීමට හේතු වෙන මේ අරමුණු යම් ප්‍රමාණයක් නැතුව ජීවිතේ පවතින්නේ නැහැ. ඒ නිසා යම් මට්ටමකින් ඉක්මවපු ගමන් ඒක දැඩි දුක් පිණිස හේතු වෙනවා. මෙන්න මේ සීමාවන දන්න කෙනාට තමයි පුත්තජනයි කියලා කියන්නේ. කොච්චරක් උපයෝගී ප්‍රයෝජනේ තියනවද? කොච්චරක් ප්‍රයෝජන මට්ටම ඉක්මවලා සුඛෝපභෝගී මට්ටමට යනවද? පාරිභෝගකත්වයට යනවාද කියන එක දන්නේ නැති සතාට තමයි පුතඥය කියන්නේ. ඒක මොනම තාලකින්වත් තෝරගන්නත් බෑ. හරීම සංවේදී මල ඉරත් මල පැන්නුමක් තියෙන. ඉරි පැන්නුමක් තියෙන. ඒ නිසා හැම කෙනෙකුටම මූලික අවශ්‍යතා වශයෙන් කෑමක්, ඇඳුමක්, නිවසක්, ආහාරයක් අවශ්‍යයි. ඉතින් යම් කිසි කෙනෙක් මේ උපාදානේ නැති කරන්න ඕනයි කියලා ඒක හැම ගන්නෙත් නැතුව ඇඳුමකුත් නැතුව, ගේකුත් නැතුව, බෙහෙතුත් නැතුව හිටියොත් ඒක අත්කලමතාන යෝගයට වැටෙනවා. ඒකෙමුත් බෑ උපාදානිය ගලවන්න. ඒතකොට ਸਰවචනංශ අවුරුදු 6ක් ਸਰවචනංශ කියන වචන වැරදි. බෝසතාණන් වහන්සේ මහා බෝසතාණන්ස අවුරුදු 6ක් මේ උපාදානියට බයි අත්කලමතාන යෝගයට ගියා. හරියට මිනිස්සු සලකුවා. ඒ පස්වක මහණු ඒ කාලේ දෙයයන් බුදුන්ට වගේ සැලකුවේ. මොකද ඒක හිතුවා ඒකාන්තයෙන්ම උපාදානය පිළිබඳ නපුරු පැත්ත දැනගෙන උපාදානයෙන් ගැලවීමට කරන ප්‍රායෝගික භෞතික ප්‍රයත්නයක්. ඉතින් ඒක සාමාන්‍ය කාම උපාදාන සහිත කෙනාට අමාරුයි කරන්න. නමුත් අවුරුදු 6ක් කිසිම කෙනෙකුට මනසුකර කරගන්න බැරි විදිහට ඊටාමත්ම කායත දරිජින ක්‍රමයක් කෙරුවා. නමුත් අසාර්ථකයි. ඒක ਸਰවචනාංශ පිළිගත් අසාර්ථකයි. ඒ නිසා අපිට බෑ මේ කාමපාදානේ මං ගැලපෙන්න යනවා ගැලවෙන්න යනවායි කියලා ඒ ඇහැට රූප කණ්ඩ ශබ්ද වගේ දේවල් නොදී සිටීමෙන් ඒක වෙන්නේ නැහැ. ඒකෙදී ඒක තැනක පරිශීලනයක් කරලා තිබුණා. මේකේ තියෙන භයානකම පෙන්නඳ පුස්පටව අපි දන්න දවස් 7කට පස්සේ ඇසරින්න කියලා. ඌේ දවස් 7ේම ඇසරින්න ඉස්සෙල්ලා අන්ධකාරය තියලා ඇස් ඇරියට පස්සේ දවස් 3ක් අන්ධකාරය තියලා තියෙනවා. එතකොට අර ඇහැ පෙනීමේ ක්‍රියාවලිය ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්න දවස් 3ක් පමාවීම නිසා ඒ පූස් පැටවන්ගේ මොළේ වර්ධනය 130කට 40කට වැඩි ස්ථිර හානියක් වෙලා තියෙනවා. ඇස් පෙනීම ඊට පස්සේ ගන්න බැරිලා තියෙනවා. ඒ කියන්නේ අර ඇස් අරපු ගාම මේගොල්ලන්ට ඒකට රූප වැටෙන්න ඕනේ. රූපාරාමන වැඩනට පස්සේ තමයි ඒ ස්නායු පද්ධති ක්‍රියාත්මක වෙලා ඇහැ සෞඛ්‍ය සම්පන්නව ක්‍රියාත්මක වෙන්නේ. ඇහැ ඇරිච්ච වෙලාවේ රූප නොදී හිටියොත් ඒ ඇහි වර්ධනය එහෙම නැත්නම් ඒ දෘෂ්ටි සම්බන්ධ ස්නායු වල වර්ධනයේ තද්ද බල හානියක් සිද්ධ වෙනවා. ඒ ලොකු වුණාට පස්සේ කොච්චර රූප දුන්නත් හදන්න බෑ. ඒක නිසා එවැනි හානියක් මොළයට සිද්ධ වුණොත් දැන් පූසෙකුට නම් නිවන් දකින්න බෑනේ. මිනිස්සෙකුට එහෙම වුණොත් එයාට ඊට පස්සේ ධර්මයක් තේරුම් ගන්න මේ බණක් භාවනා කරලා ඥානයක් පාල කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ රූප වලින් ඇහැට රූප වලින් කනට ශබ්ද වලින් ප්‍රඥා වර්ධනයට යම් මට්ටමකට නිකන් උදව් කරනවා. ඒ මට්ටම නැතුනොත් මොලේ වර්ධනය ප්‍රඥා වර්ධනය හානි කරනවා. ඒ නිසා මේ මට්ටම නොදී සිටීම අත්කලමතාන් යෝගය. නමුත් මල පැනපු ගමන් හරියට උපයෝගීතාවයේ ප්‍රයෝජනෙ හරකලා වැඩ ගන්න මට්ටම පැනපු ගමන් සුඛපභෝගීත්වයට වැටෙනවා. ඒසර කාම උපාදානයට වැටෙනවා. ඒක නිසා මේක හරියට කඹය විදිනා වගේ වැඩක්. ඉතින් ඒ తত্ত্বය දන්නේ නැති කෙනාට තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ. ඉතින් ඒ පෘථග්ජනය ඒ නිසා <clears throat> ඉන්නේ හැම වෙලාවෙම මධ්‍යම ප්‍රතිපදාව ඉක්මවලා මධ්‍යම ප්‍රතිපදා දන්නේ නැහැ. හරියටම කඹේ වදින හැටි දන්නේ එක්කෝ අත්තකිලමතාන යෝගේ එක්කෝ කාමසුකල්ලිකාන යෝගේ. ඒ නිසා කවදාහක්වත් මධ්‍ය ප්‍රතිපලට ප්‍රතිපදාට ඉන්නේත් නැහැ. අර අත්තකිලමතාන යෝගේ අත්ලගත් එක්කන ඒක දෘෂ්ටියක් කරගන්න. කාමසුකල්ලිකාන යෝගේ අල්ලගත් එක්කන ඒක දෘෂ්ටියක් කරගන්න. දෘෂ්ටියක් කරගෙන ගැටමුකුත් ඇති කරගන්න. ඉදමෙව සත්‍යම් හෝගමඤ්ඤං කියලා මෙයමයි සත්‍යය අනික් සියල්ලම මෝඩයෝ අනික් සියල්ලම හිස් පුද්ගලයෝ කියලා අත්තිකිලමත අනියෝගයට ගිය එකන කාමසුකල්ලිකාණ යෝගී එක්කනට දොස් කියනවා. කාමසුකල්ලිකාණ යෝගී ගත්ත එක්කන අත්තිකිලමත අනියෝගී ගත්ත එක්කනට දොස් කියනවා. ඊට පස්සේ ඒ ආශාවෙන් පටන් ගත්තට රණ්ඩුවක ඉවර වෙන්නේ. වැඩි වැඩි කතාවටම අරගන්නේ ආශාවෙන්. කාමේ එහොත් අන්තිම ගහමරා ගන්නවා. ඒක කිතරම දෙන්නේ පාරවල් දෙක යන්න ගියා. ඒ නිසා ඒක ඇතුලේ මහ විශ්වම පෙරලි වගේක් තියෙනවා. හරිම විෂමයි. ඒ වංචනික ධර්ම හරහා එහෙම නැත්නම් ෂටගති මායාවී ගති හරහා අවුල් බෝලයක් ඇති කරනවා. මහා පටලවිල්ලක් ඇති කරනවා. ඒ නිසා මේ කාමපාදාන කියන එකත් විශාල විශයක්. සාකච්ඡා කරන්න වටින විශාල විශයක්. නමුත් අපි හිතුවොත් යම් කෙනෙක් අපි හිතමු මොන ක්‍රමයකින් හරි අපි කියන සාමාන්‍ය අබිනිෂ්ක්‍මණය හරහා එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව හරහා ඒ ඇහ කන දිව නාසය කය මන කියන කොටස් කීකරු කරගත්තයි. දීක කතාවක් කෙටි කරන්න ඕන නිසා මම එහෙම වාක්‍යයක් කියනවා. ආන්න එහෙම කල්ලිවලා ඒ පුද්ගලයා මේ වගේ තැනකට ඇවිල්ලා රූප බලන්නේ නැති වෙන්නේ ඇද්දක වහගන්න. ඊගාට සද්ද අහන්න නැති වෙන්නේ සද්ද නැති තැනක රිට්‍රීට් එකක් හොයාගන්න. ඊට පස්සේ ගන්ධ රස නැති අපේන පරියන්කට ගියයි කියලා. ඇසට ගඳ බැලිලකුත් නැහැ, රස බැලිලකුත් නැහැ. ඊට පස්සේ ස්පර්ශ වශයෙන් ගොඩක් නැති කිරීම සඳහා ආනාපාන දාන. එහෙම නැත්නම් කය හොඳට පටල කරලා තියා ගන්නවා. හසුරවන්න ඕනේ ඉරියව් පවත්වන්න ඕනේ චේතනා කරන්න ඕනේ ඉරියව්ව එහෙම මුත්ත තිබ්බා වගේ ඉන්න තාලෙට තියලා හුස්මට විතරක් හිත දැම්මයි කියලා. ඒකට මේ පුද්ගලයාට අර කාම උපාදාන පිළිබඳව ඒ මොහොතේ ලොකු අරසාවක් තියෙනවනේ. අපි මේක වෙන පැත්තකින් කිව්වොත් යම් කිසි කෙනෙක් පරියන්කේ වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කිව්වොත් ඒ පුද්ගල කාම උපාදානෙන් ගැලවිලා. එයාට ඒ බරපතල සංසාරේ පුරාට ගෙනිච්ච අර ඉබ්බ කට්ට ගලවලා දැම්මා වගේ මේ මනුස්සයා ඒ චිත්තක්ෂණය මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණය රාගයෙන් නිස්සිත නැහැ. ද්වේෂයෙන් නිස්සිත නැහැ. ඒ වගේම මම මෙතන ඉන්න බව දන්න නිසා මොහයෙන් නිස්සිතත් නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා ওই කියන උපාදාන වලින් අර පිටම ලෙල්ල පිටම කට්ටේ ගලවලා දාන්න පුළුවන් තරම් බරපතල ජප මන්ත්‍රයක් තමයි මේ එලඹ සිටි මොහොත. නැත්නම් සතිය. එහෙම නැත්නම් සූදානම් ශරීරේ. එහෙම නැත්නම් අප්‍රමාදී. ඉතින් ඒ නිසා ජීවිතේට එක චිත්තක්ෂණයක් හෝ දවසකට එක චිත්තක්ෂණයක් හෝ පරියන්කයකට එක චිත්තක්ෂණයක් හෝ පැයකට එක චිත්තක්ෂණයක් හෝ එහෙම නැත්නම් මෙනෙහි විදිහින් කියන මික්ෂණ සම්පත්තිය ලැබනවා නම් ඒක කළ හැක්කක් බව තේරෙනවා. ඉතින් ඒ නිසා ඒකෙන්ම තවත් වාක්‍යයක් නිගමන වාක්‍යයක් ගන්න පුළුවන් යම් කිසි කෙනෙකුට වාඩි වෙලා මම දැන් මෙතන කියන තැනට එන්න බැරි නම් එයා භාවනාවට අභාවියයි. එයාට නිවන් දකින්න බෑ. ඉතින් හොඳ කඩින් පරීක්ෂණයක්. තමන්ට උනත් තමන්ගේ ජීවිතේ යම් වෙලාවක වැටෙනවා නම් මේ තියෙන ප්‍රශ්න නිසා, මේ තියෙන වේදනාව නිසා, මේ තියෙන දුක් ගැන විලෙන නිසා මට වර්තමාන මොහොතේ හිත ගන්න බෑ කියලා ඉතින් අපාය තමයි. ඒක ඇයි සෝදලා ගන්න දෙයක් නැහැ. මේ චිත්තක්ෂණේ ඉවරයි. යම් චිත්තක්ෂණයක අපිට පුළුවන් නම් නෑ පටන් ගන්නකොට මට සක්මනේ ඉස්සරහා ඉඳගෙන ඉන්නකොට හරි පරියංගට ගිහලා ඉඳගෙන ඉන්නකොට හරි එතන වැසිකිලි පෝච්චේ උඩ ඉඳගෙන ඉන්නකොට හරි මම දැන් මෙතන ඉන්නවා කියලා ගඳ කිලිය වැසි කිලිය කියලා වෙනසක් නැහැ. ගඳ කිලිය හිටියත් වැසි කිලිය හිටියත් පින බිනවයි. ඉතින් ඒ ක්‍රමයෙන් අපිට පෙන්ලා දෙන්න පුළුවන් මේ උපාදාන කියන වචනේ විසුරු කළා විස්තර කරලා බලනකොට මේ කාම උපාදානයට මේ ලෝකයේ 99.999ක් මිනිස්සු දේශපාලන කියලා හදාන ආර්ථික විද්‍යාව කියලා හදාන සමාජ විද්‍යාව කියලා හදාන විකාර කරද්දී බුදුජානනාංශ අපිට පෙන්ලා දීලා තියෙන අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් විවේක ස්ථානයකට ගිහිල්ලා Taman ඉන්න ඉරියව්වට වර්තමාන මොහොතට ක්ෂණයට හිත දාලා බලන්න ඒ අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා ක්‍රමවේදය හරිනම් මේ කාමෝපාදානය කියන එක తాවකාලික පොඩ්ඩක් එහෙමේ කරන්න පුළුවන් ඉතින් ඒකට එවැනි මේ වටිනා ජපමන්ත්‍රයකට අපි අපේ ජීවිතෙන් කොච්චර වෙලා දෙනවද ඒක දැනගත්තත් ඒක පැත්තක දාලා নানা ආකාර විකාර වලට අපි කොච්චර යනවද කියලා බැලුවොත් ඒ තේරෙනවා තමන්මයි වගේ කියන්න ඕනේ. මේක ඔප්පු කරගන්න පුළුවන් නම් ඊට පස්සේ ඊට ගැළපෙන විදිහට කටයුතු කරනවා නම් යාට පුළුවන් සාමාන්‍ය විදිහට ඒ කාම උපාදාන අයින් කරන්න.